එනවා. ඊට පස්සේ ඔබ පරිත්‍ය විඥාන ඥානෙ මේ මේ මේ සේරමත් එක්කම එනවා ආසවක්ඛ්‍යා ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මෙතන ඊටාම සියුම් කාරණා. බොහෝ අය මේ ගැන කතා කරන්නේ නමුත් ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මේකේ තියෙන රහස. මේ මේ මේ තමන් රහත් භාවයේ අරපත් උනා කියන එක සසර දුකෙන් මිදුණ කත කරණි සියල්ල ඉවරයි කියන්න පුළුවන් වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයම තමයි අට අවබෝධ වෙනවා දැන් මුකුත්ම සකස් වෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක්වත් එයාට කියන්නේ යන්තම්වත් නුරුසන ගතියක්වත් එන්නේ නැහැ. යන්තම්වත් මාන්න ගතියක් එන්නේ නැහැ. දැන් මම දැන් මම මේකෙ මිදෙනවා. යාට මෙතනදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දැන් ඔය සකදාගාමි පැත්තට එනකොට එතනින් අනාගාමි පැත්තට යනකොට දැන් මෙතන කාමරාග පටික ගැටෙන්නේ. දැන් මේ ඇලෙන ගැටෙන සිත මිදෙන තැනට එනවනේ. දැන් මෙතනදී මෙයා පරයන්කයට ඉන්නත් කැමතියි. මෙන්න මෙතන තමයි අර සබ්බස සූත්‍රයේ අන්තිමටම භාවනාව කියන වචනයකුත් දාලා තියෙන්නේ. අවසානයේදී ඉතුරු වුණු ආශ්‍රව තියෙන අන්න ඒව ධම්ම සංගීකරණය හොඳටම පෙන්නනවා. දස් දාර්ශනික ප්‍රහාණය වුණු ආශ්‍රවත් ප්‍රහාණය වෙලා අවසානයේදී චුට්ටක් හරි ආශ්‍රව තියෙනවා ඒක භාවනා ප්‍රහාණය වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයා දැන් මෙයා විවේකීව ඉන්න කැමති. මෙයාගේ ඉරියව් වල වෙනසක් තියෙනවා. මගේ හැසිරීම වල තියෙනවා. එතකොට අර අල්පේච්ඡතාවයට මෙයා ටිකෙන් ටික ටිකෙන් ටික මහා පුරුෂ ලක්ෂණ වලට එනවා. ඒවා ඔබ ඔබ ධර්මයේ තුල පොත්වල දකින්න ඒවා නෙමෙයි. ඔබගේ ඇතුළාන්තයේ සිතින් මිදෙන කතාව තුළ පුජ්‍යලභාවයෙන් මිදෙන තුළ පහා ආත්මාර්ථයේම සම්පූර්ණයෙන්ම බිඳ වැටිගෙන ගිහිල්ලා ඔය කියන මහා උත්තම පුරුෂයා තමයි එන්නේ. නමුත් ඒක එකපාරටම බාහිරින් පේන්නේ නැති වෙන්න පුළුවන් අර පෙර පුරුදු තියෙන නිසා. අවුරුදු ගාණක් තිස්සේ පුරුදු කරපු විදිහට එයා කෙල ගහන්නේ, පුරුදු කරපු විදිහට ඇවිදින්නේ. ඒ පුරුදුත් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි හොයන්න බැරි වෙන්නේ බාහිරින්. නමුත් අතුලාන්තයේ චිත්ත පැත්තෙන් ලොකු මිදීමක් සිද්ධ වෙනවා. චිත්ත පැත්තෙන් ඔහු මනුස්ස ස්වභාවයෙන්ුත් මිදෙනවා. ඔහු දිව්‍ය ස්වභාවයෙත් එතන එනවා. එතන එනවා ඒ පරාර්ථේන තන දිව්‍ය ස්වභාවයක්. එතන එනවා අතරම මේවා ලෞතුරු සුවේට එනවා. ලෞතුරු සුවේට එනවා කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම මිදිලා යනකොට එයාට එයාට ආස්වාද ස්වභාවය එනකොට ඡය විගෙන එනකොට එයාට මේ මේ අර අතුලාන්තයේ මේ මිදීම තුළ සුවයක් දැනෙන අර සංඥාවට හරයක් නැති වීගෙන යනවා. ආවට පළක් නැහැ. ඔහු <clears throat> ඇත්තම අනාගාමී භූමියෙන් පස්සේ අපිට දැනෙන විදිහට නම් <clears throat> ගිහි ජීවිතය තුළ කටයුතු කරන එක සිද්ධ වෙනවද කියන එකත් ගැටලුවක්. මොකද ඒ තරමටම වෙනස් වෙනවා. ඒ තරමටම වෙනස් වෙනවා මොකද එතන පුජ්‍යලයා නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ ස්වභාවය තුළ ඒ අපිට අපිට දැනෙන දේ තමයි අපි කියන්නේ වචන වලට පෙරලන්නේ මොකද අපි තාම ඇත්තටම රහත් වෙලා නැහැ අරහත්ත්වය අපි ප්‍රකාශ කළත් නැහැ එහෙම දෙයක් නමුත් අපි මේ මෙතන අපිට දැනි දැනි නැති වෙනවා අපිට දැනි දැනි නැති වෙනවා අපි මේ සෝවාන් වෙන සෝවාන් මාර්ගයේදීම දැක්කා ඔබට අපි කිව්වා මුලින්ම ධර්ම දේශනා කරනකොට කායानुපස්සනාවේ ඉඳන් මුල ඉඳන්ම සතර අධිපට්ඨානේ ඉඳන්ම කිව්වා. දේශනා 100ක් මේ වෙනකොට 100 ගාණක් ගේන් තියෙනවා. නමුත් ඒ පටන් ගැනීමෙදිම කිව්වා මහා සෙනගක් ඉන්න තැන කිසිම කෙනෙක් නැති හුදකලාවක කෙනෙක් ගමන් කරනවා කිය. අන්නේ ඒක අපේ අත්දැකීමක්. ඇත්තටම අපේ අපේ පළවෙනි අත්දැකීම වුණේ අන්න ඒක. ඒ අත්දැකීම අපිව ගෙනිච්ච ලොකු ගමනක්. ඒක අපි දන්නේ කොහොමද උනේ කියන නමුත් අපිට එහෙම දෙයක් සිද්ධ වුණා. අපේ ධර්මයේ දැක්කා අපි අතුලාන්තයෙන් දැක්කා අපි මේ ගමනට බෑ ආවා මාර්ගය තුල අපි කටයුතු කරනකොට අපිට මේ මහා සෙනගක් මැද්දේ එක්තරා අත්දැකීමක් ඇති වුණා හුදකලාව යනවා අපි දන්නා එතකොට අපිට දැන් කාටවත් කියා ගන්න බෑ අපිට සෙනගක් හිටියේ නැත්තේයි කියන එක. දැන් අපි අපි මේ මාර්ගයේ පුහුණු වෙනවා. එතකොට අපි අලුත් නවකයෝ. දැන් අපි ගොඩාක් කාලයක් මේ කටයුතු වල පුහුණු වෙනවා. අපි අපි දැක්ක නිවන මොහොත පෙටහැරි. එක්තරා දිනක අපිට එහෙම කියන උදාහරණ ගොඩාක් තියෙනවා. ඇත්තට අපි ඒවා කියන්නේ නැතුව ඉන්නේ. පුජ්‍යලිකත්වය නිසා නමුත් අපිට මේ කාරණා අතිශය සියුම් කාරණා ඇත්තට මේ නොකිය ඉන්නේ. අපි ගොඩාක් ඒවා කියන්නේ. ඔබ හිතයි අපි ඔක්කොම කියනවා කියලා. ඇත්තට අපිට කියන්න ගියොත් ඔබ ඒක පුජ්‍යල භාවය නිසා ඒක ඒක ඔබ ඔබ අපිව ඔබ අපිට යම්කිසි මොන අපි මොකද්ද දෙයක් අපිට ඒතර ඔබ ආරෝපණය කරනවා. එහෙම මුකුත් අපිට අවශ්‍ය නැහැ. අපිට රහත් භාවයක්වත් ඔබගෙන් අපි මුකුත් එහෙම මුකුත් අපිට එහෙම කියන්න අවශ්‍ය නැහැ. අපිට එහෙම දැන් මේවත් අපිට කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම නමුත් මෙහෙම අත්දැකීමක් ඔබටත් ඇති වෙන්න පුළුවන්. අන්නේ දැනුම උදෙසා කතා කරනවා. මහා සෙනගක් මැද්දේ කිසිම කෙනෙක් නැති හොදකලාව අපි ගමනක් අපි යම් කිසි ගමනක අපිට අපිට අත්දැකීමක් තියෙනවා. අපි අර එකපාරටම අපිට මොකද්ද අපිට අපිට අපිට ඇත්තටම අපේ පරිවර්තන සිද්ධ වුණේ අපි මේ මේ ධර්මය අවබෝධ වෙනකොට දර්ශන සම්පත්තියත් එක්කම. අපි මහා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තියෙනා වගේ අපිට ස්වභාවයක් දැනෙන්න ගත්ත හැම මොහොතෙම. මේ මාර්ගයේ වඩ වඩ යනකොට ඒ මාර්ගයේ වඩාගෙන එනකොට අපිට තිබුණු අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඒ ඒවත් එක්කලා හරි හරි පුදුම හරි ඇත්තම අනිත්‍ය අඬන තැන්වල අපි අඬ අපි අඬලා නැහැ. අනේ කාර්ය අපිට අපිට හිතා ගන්න බෑ. ඒතකොට සමහර අයට හරි පුදුමයි. සමහර අයට ඒක ඒවා සමහර අයට සමහර අයට ඒ අයට සාමාන්‍ය දෙන්නේ ඕනි. එතකොට මෙයා අසාමාන්‍ය දෙ තේරෙන්නේ සමහරට මගේ අම්මා නැති වෙනකොටත් මට එහෙම කිසිම දුකක් ඇති වෙලා නැහැ. ඒක පුජ්‍යල භාවයේ මට කියන වචන දැන් මට සමා වෙන්න ඕනි. අපි මේ අපි එහෙම අපි වචන කතා කරන්නේ නැහැ. නමුත් අපි එහෙම අඬලවත් මුකුත් නැහැ. අපේ මල්ලි නැතුණා. ඇත්තට ඒත් අපි එහෙම අඬලවත් නැහැ. අඬන්න කියලා එහෙම අදහසක්වත් ඇවිලත් නැහැ. එහෙම දුකක් කියලා එහෙම මුකුත් දැනිලත් නැහැ. එතකොට මේ අපේ අපි ලොකුකම් කියනවත් නෙමෙයි. අපි හැබැයි ධර්මයේම දැක්කා. ධර්මයේ දැක්ක නමුත් ඒ මුල් අවස්ථාව පුහුණු වෙනවා අපේ අපි ඒ වුණාට අපි යම්කිසි මොකද්ද අපිට කියාගන්න බෑ අපි මේ ධර්මයේ දකිනකොට අපි සමහර අපි මුලින් මුලින් අපි ඕනකමින් වීරයෙන් හිතට බලබලනේ ඉන්නේ නමුත් අපිට තේරෙන එකපාරටම ප්‍රශ්නයක් වුණාම තමයි තේරෙන්නේ අපි කොයිතරම් වෙනස් වෙලාද. පුදුම හිතේ. සමහර විට මිනිස්සු අනේ පවුනේ මේ සේරම මෙහෙමයිනි කියනවා. අනේ අපිට නම් මොකුත් එහෙම දෙයක් දැනෙන්නේ. ඒක අපිට කියා ගන්නත් බෑ. ඒතර අපි හිතක් පපුවක් නෑ කියලා හිතන. ඉතින් මිනිස්සුන්ට ඕන නිසා ඒ විදිහට අපිත් ඉන්නවා. නමුත් අපි ඒකේ සත්‍ය දකිනකොට අපිට කිසිම කම්පනයක් නෑ. සමහරලාට පුදුම හිතේ සමහරලාට ඒ දරුවෙකුට ඩෙන්ගු හැදුනා මාරාන්තික තත්යකට රත්තපාතයට අනිත්‍ය ආඬනවා මම එක කටින් එක පාරින් කටින් පිට වුණා මම හරි මුත්තේ වල්ලා දානවා කියලා. ඒක කියන එක වරදක් සමහරට ඒක පාට පිට වුණා ඒක. ඒක පිට වුණා ඉතින් ඒ කේන්තියනොත් නෙමෙයි නිකන් පිට වුණා. ඉතින් ඕක තමයි සිතේ තිබ්බේ ඒක පිට වුණා. එනකොටම මේ එහෙම දෙයක් නැහැනේ පුද්දරුවෙක් කියලා එහෙම නැහැනේ. නිකන් නිකන් එකත් නිකන් අර මේ පුදුම මේ අපේ මේ එළියෙන් හම්බ වෙන්නේ නැහැ මුකුත් මේ කතාවේ. නමුත් දැන් මේවා නොකියයි නොකිය තමයි අපි යන්නේ. නමුත් දැන් මේ ඔබටත් මේ අත්දැකීම් ඇති වෙනවා. අපි දැන් මේ ප්‍රතිපදාවනේ කතා කරන්නේ. ප්‍රතිපදාව කතා කරනකොට අපිට බෑ එහෙම බොරු කියන්න. අපිටත් බෑ එහෙම මේ සංගව ගන්න දැන් සංගවන එකේ තේරුම මොකද්ද? ඒකෙත් පුජ්‍යලයක් ඉන්නවනේ. එහෙම අවශ්‍යත් නැහැ. මොකක් හරි එක වැරදුනා හරි හරි හෝ වැරදි කතාවල් නැහැ. හරි වැරදි නැහැනේ. කෙනෙක් නැත්තම් හරි වැරදි කියලා දෙයක්වත් නැහැ. ඔක්කොම එහෙම එහෙම ගැටලු නැත්තම් මේ අවබෝධය තුල නිහඬව ඉන්නවා නැත්නම් නිහඬව ඉන්නවා වගේ අවබෝධය තුලින් ඉන්න පුළුවන්. ඒක ඒක ඒක අනිත්‍යයට අදාළ නැහැ. තමන් මාර්ගය තුල ඉන්නවා තමන්ට අවබෝධයි තමන් දන්නවා දැනගෙන දැන නැන නුවණින් කටයුතු වෙනවා. ඒ කියන්නේ මේ මොකමා මා බුද්ධියක් දැනුමක් නෙමෙයි. මේ ඒ කියන්නේ අත්හැරලා අත්හැරලා ඉන්නවා. අත්හැරලා ඉන්න දැන් ඔබ පුදුම වෙයි සමහර විට. මේ කතා කරන අපි සමහරලට මුදල් පරිහරණයකුත් නැහැ. සමහර අපි ගාව රුපියලක්වත් නැහැ. ඔබ පුදුම වෙයි සමහර විට. නමුත් අපිට කිසිම දෙයක එහෙම එහෙම අවශ්‍යතාවයක් එහෙම මොකුත් අවශ්‍යතාවයකුත් මොකුත් නැහැ. මොනවා හරි තිබ්බොත් එක්කාට හරි දීලා දානවා. අවශ්‍යත් නැහැ. ඒවලට ඒවලට මේ මොහොත හරි සරල විදියට මුකුත් නැති කතාවකුත් නැහැ ඇත්තටම අපි අපේ ඇතුළ අපේ මුකුත් මේ කතාව හරි පුදුම හිතෙනවා ගිහියද කියලා හිතා ගන්න බෑ සමහරලාට මුකුත්ම අදහසක් නැහැ අනාගත කතා ඒවා මේවා ලොකුවට සීන නැහැ නමුත් ඕන දෙයක් කරන්න පුළුවන් අතිසාර්ථක වෙන මොන හරි මොහොත විතරයි දකින්නේ මොහොත අතිසාර්ථක වෙනවා එතකොට දෙයක් ආපු පමණින්ම විසදෙනවා. ඒකත් හරියට ගන්න. දැන් අපි වර්ධිනවටමයි හැබැයි අපි කැමති. අපිට ගොඩාක් අපි දේවල් වල මිනිස්සුන්ගේ දේවල් වලදී ඒ අයට අපිට අපිට යම්කිසි දෙයක් කරන්න සිද්ධ වුණා යුතුයකමක් ඉදිරියට හිතලා අපි එහෙම කරන්න ගියා අපිට බනිනවා අපිට දෝෂාරෝපණ ඔක්කොම ඉවසගෙන අර 100ක 200ක බර කරට අරගෙන ඔක්කොම වෙනුවෙන් මැරීගෙන නොකා නොබී කරනවා. ඇයි මේක අපිට හොඳ වැඩකුත් නෑ නරක වැඩකුත් නෑ. මේක දෙයක් අපි අපි මෙතන මේ අපිට මේක දෙයක්ුත් නෙමෙයි. අපිට ක්‍රියාවක් විතරයි. ඔහේ සමහර වෙලාවට ඔහේ මොකක් හරි සලං කෑල්ලක් ගාගෙන සමහරට අපිට මතකයි අපි මේ ළඟදී ලොකු වැඩසටහනක් කරන්න දෙකදී කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැතුව ඊට පස්සේ ඉතින් අපේ හාමුදුරුවෝ මහත්තයා පුළුවන් නම් කරන්න කියලා අනේ සරන් කෑල්ලකුත් හරි ගාගෙන කල්සන් කෑල්ලක් හරි ගාගෙන මේ මේ මේ ඔක්කොම කුණු ඇදලා කරලා මැරිලා සේරම අපේ තියෙන රෑ දවල් නොබල අනේ අපි අපිට හිතා ගන්න බෑ අපි අපිව දිය කරනවා ඊට පස්සේ බැනුම් අහලා බැනලා හැමෝම ඊට පස්සේ ඒවත් අපි අපිට වැඩක් නෑ කියලා අපි අපි නිකන් ගස් ගල් වගේ අනේ ඊට පස්සෙත් අපි hina වෙනවා අපිට මේ බනපු මිනිස්සුත් hina ඒකත් අපි hina වෙනවා. අපිට බැන්න මිනිස්සු කියලා જાතියකුත් නැහැ අන්තිමට. අන්තිමට අපිට අපි ඒව එතනින් අහක් කළා අපි ඒව ඉවරයි. අපි ඊගාවසේ දන්නෙත් නැහැ වගේ. සමහරට හරි අමුතු කතාවක් මේක. අනේ ඇත්තට හරි හිස් කතාවක් තියෙන්නේ. මේ අවබෝධය ආවට පස්සේ කෙනාට මේ ලෝකේ කිසි දෙයක කිසිම ඇත්තටම කිසිම ගින්නක් නැහැ. සියලු ගිනි නිවෙනවා. ඇත්තටම බුදුන් වහන්සේ කියන ඒ දුකෙන් මිදෙන මඟ මේකයි කියන එක මහා අති අතිකෘෂ්ඨයි අති අති උතුම් කතාවක් මේක හරිය තත්සෙට වැටෙන කෙනෙකුට තමයි තේරෙන්නේ මොකද්ද ඒ කතාව කියලා. ඉතින් ඒ මාර්ගයට එන ප්‍රතිපදාව හිත මේ මොහොත විතරයි දකින්නේ. මේ මොහොත තමයි අනාගතෙත් අතීතෙත් සේරම. මේ මොහොතත් මායාවක් බොරුවක් වෙනවා. ඒකත් සත්‍යක් නෙවෙයි ශුන්‍යයි. හිස්. හිස් ලෝකයක ඔබ මොනවද කරන්නේ අපිට කියන්න. අපිට කියන්න මේකේ හිස් වෙන්නේ ඔක්කොම එළිය දේවල් තියෙනවා ඒව මුකුත් වෙනස් වෙලා නෙවෙයි හිත ඇතුලේ කෙලෙස් හිස් වෙනවා. ඒ කියන්නේ හිත ඇතුලේ මේවට තියෙන බැඳීම් නැති වෙනවා. ඒවා බාහිර ඔක්කොම නැති වෙලා බාහිරට කිසිම කතාවක් ගනුදෙනුවක් නැති වෙනවා. ආ ඊට පස්සේ සිත කියන තරම් මුකුත් නැතිල සිත කියන පුජ්‍යලයාගේ එහෙම පුජ්‍යල කතා නැති වෙනවා. හැබැයි ආශ්‍රව ෂය වෙන්නේ ආශ්‍රවයට අදාළ ඒ සබදාමේ න්‍යායක් වගේ අර මේ තමන් කරන දෙයක් නෙමේ. තමන් කරන්න හිත පෙන්නමින් යන්නේක හිත මිදිමින් යන්නේක නමුත් ඇත්තටම යටින් අර වාහනේ පෙට්‍රල් ඉවර වෙනවා කිව්වා වගේ අපි දවසක් කිව්වා අධිවේගී මාර්ගයට වාහනයක් damaiද ඒ වාහනේ යමෙක් මේ නිවන් මඟ යන කතාව අපි කිව්වා ඒ මාර්ගයේ නිවන් මඟ යයිද නමුත් ඔහු කරන ඔහු යන ගමන තුළ යමක් සිද්ධ වෙනවා ඔහු කරනවා නෙමේ ඔහු යනවා නෙමේ ඔහුට යමක් සිද්ධ වෙනවා මොකද පෙට්‍රල් ඉවර වෙනවා වාහනේ නවතිනවා ඒ කිව්වේ කෙලස් ෂය වෙලා ෂය වෙලා කෙලස් සීනාස්ත්‍ර වෙලා නැවත පෙට්‍රල් නැතුව වාහනේ දුවන්නේ කෙලස් නැතුව මෙයාට කෙලෙස් ආත්මේ මාන්නේ මනුස්සය කෙනා නැති වෙනවා සම්පූර්ණයෙන්ම. එහෙම රහක් නැති වෙනවා. ඒට ඇලෙන ගැටෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඇලෙන ගැටෙන එක තමයි අපිට මේ මේ මෙතන තණ්හා මාන දික්ටි නැති වෙනවා. ඇත්තටම මේ සත්‍ය දකින එක විතරයි කරන්නේ. එතකොට ඒ සත්‍ය හිතට පෙන්නන එන එන සිත මිදි මිදි යන එක විතරයි කරන්නේ. එකම ප්‍රතිපදාවයි නිවන දක්වාම තියෙන්නේ. ස්කන්ධයේ උදේවය දැකීමයි. ස්කන්ධය තමයි උපාදාය රූපේ හදන්නේ. ඒක හිතේ හදන්නේ. හැබැයි ඒකම ඇති වෙනව නැති වෙන එකයි දකින්න තියෙන්නේ. කෙනෙක් කියයි ඇති වෙනව නැති වෙනව දැක්කයි කියලා එයාට කෙලස් තියෙනවා කියලා. ඇත්තටම කෙලස් නැති වෙනව මේ ගමනේ. අපිට බොහොම කනගාටුයි කවුරු හරි එහෙම කියනවනම් එයා තාම මාර්ගයට එයා තාම කෙලස් නැතිව දැකලා නැහැ. කෙලස් තියෙනකන් ඔබ රහත් වෙලා නැහැ. පෙට්‍රල් ඉවරනකන් වාහනේ යනවා. තණ්හා මාන දිච්ච තියෙනවා. ඒකයි මේ නිවන් මඟ සංයෝජන ධර්ම වල අවසානයේදී ඔබට හම්බ වෙන්නේ අවිද්‍යා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා. මේ මාන කියන එක තණ්හා මාන දිච්චේ. ඒ කියන්නේ මේ මේකේ ඔබට කියන්න ඕනේ ඔබ දන්නවා. ඔබට දැනෙන ස්වභාවයමයි මාන්න කියන්නේ. ඒ කියන්නේ ඔබට මේ මේ යම්කිසි කිසි මේ නිකන් හැංගීමක් තියෙනවා ඔබ ඉන්නවා කියන එක. අන්න එතන මාන්නේ තියෙනවා. පුජ්‍යලයා. සම්පූර්ණයෙන්ම නැති වෙනවා සීල. ඒක ටික ටික වෙනවා. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ කිසි කෙනෙකුට. ඕගතරණ සූත්‍රය හරියට මාරේ. ඒක ඉබේම වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික. ඒකටම අදාළ කෙනා කෙනාගේ විදිහට ඒ ස්වභාවය යන්නේ කියන එක අපිට තේරෙනවා. ඒක නම් අපි කියන්න ඕනේ. ඔබ ඔබගේ ධර්මයේ මාර්ගයේ ප්‍රතිපදාවට ඔබ විසින්ම අවංකව යන්න ඕනේ. සිත දකින්න එක හැම මොහොතෙම මිදෙන එක සිත දකින්න එක ඒ මාර්ගය එච්චරමයි තියෙන්නේ. ඒක හරියට නිවැරදිව කරන්න උත්සාහ කරන්න මුලින් වීරය ගන්න. ඇත්තටම මේ අවිද්‍යාව සත්‍ය බොජ්ජා බොජ්ජාගේ නැති වෙන කෙනෙක් හරි. ඒ කියන්නේ සති ධම්මවිජය ප්‍රීති පසද්දි සමාධි උපේක්ඛා කියන තැන. හරියට හරියට ඉතින් අපි මේ මේ මාර්ගයේ අපි හොඳින් ඔබට පෙන්නගෙන පෙන්නගෙන ප්‍රතිපදාව තමයි මේකේ අපි අවසානයේ ඔබෙන් ඔබට කරන එකම ඉල්ලීම මේ ප්‍රතිපදාවට එන්න සිත දකින්න සිතේ සත්‍ය දකින්න සිතෙන් ඔබ මිදෙනා මාර්ගයයි ඒ තුළ ඔබ සිත ගිනි ගන්න එක නෙවෙනවා ඔබ සමාජ රැකියාවක් කරනවා ඔබ සමාජ ඉගෙන ගන්නවා ඔබ සමහරට ව්‍යාපාරයක් කරනවා. සමහරට ඔබේ ගෙදර ප්‍රශ්න තියෙනවා. සමහරට ඔබට කන්න නැති ප්‍රශ්න තියෙනවා. සමහරට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඔසමට ඔබ අසනීපෙන් මේ කුමන අවස්ථාවක හිටියත් හිත බලන්න. හිතම දකින්න. අසනීපෙත් වේදනාවත් ධර්මයේ දකින්න. මේක බාහිරද හිත දකින්න. අපාදය පැත්තෙන් එන විඥානය දැනීමට එන්නේ එතනින් එන්නේ. එතනින් මේකේ මුකුත් ඔබට බාහිර නැතිකොට ඒ වේදනාවත් අතරම කාය කාය වේදනාව නෑ ඒක සාමාන්‍ය ස්කන්ධයේ තියෙනවනේ. ස්කන්ධයේ තියෙනකන් ඒ ඒ ස්වභාව ටික එහෙමමයි. නමුත් මේක සත්‍ය දකින්නවා. සත්‍ය දකින්න තැන ඒවත් ඇලෙන ගැටෙන්නේ ඒක ඇලෙන ගැටෙන්නේ නැති ස්වභාවයකින් ඔබ ඔබට දැනීමක් විඥාණය තුළ තියෙනවා. ඥාණයට සකස් වෙනවා. ඒ කායට දැනෙන එක ඔබේ ඔබට කෙනෙක් පුජ්‍යලෙපනවන්න බෑනේ. ඒක නිකන් දැනීම දැනීමක් පමණයි. කෙනෙක් නැහැ. වේදනාව විඳින කෙනෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. වේදනාවට කෙනෙක් නැහැ. දැන් දැනීම දැනීමක් පමණයි. දැන් දැන් හිරු එළියට දිලිසෙනවනේ කණ්ණාඩි. එතන කෙනෙක් පනවන්න බෑනේ. අන්න වගේ හේතුව නිසා මෙතන හේතුඵල දාමක් කියන්නේ. නමුත් ඇත්තටම මේකේ හේතුඵල දාමක් නැහැ. ඒ හේතුව නිසානේ දැන් ඇත්තටම උපාදාය රූපයක් හැදෙන්නේ. එතකොට දැන් උපාදාය රූපෙට ඇත්තටම අපි මෙතන විඥානේ ඇත්ත වුණොත්නේ මෙතන මෙතන මෙතනට එන්නේ කෙලෙස. මෙතන කෙලෙස් පැත්තම තමයි මිදෙන්නේ. ඒ කියන්නේ ඇලෙන ගැටෙන රාග දේශ මොහ අට ගන්න දෙයක් අට ගන්න ඕනේ. සමුදේ තියෙනවා. දැන් සමුදේ වෙන්නේ දෙයක් අට ගන්න. දෙයක් කියලා කතාවක් නෑ. නමුත් එතන ක්‍රියාසිත තියෙන. ඒ කියන්නේ එතන නිකන් ක්‍රියා දිත්තේ දිත්තමත්තා. දුටු කෙනෙක් නෑ දුටු දෙයක් නෑ. නමුත් දැකීමක් පමණයි. අනුත්තර තමයි හොඳම ධර්මයේ තුල පෙන්වන තැන. මේ ධර්මයේ අපිට ඇත්තටම බුදුන් වහන්සේ පෙන්ලා තියෙන මාර්ගය තුල තමයි අපි දැක්කේ. ඉතින් ඇත්තටම ඒ අපි මේ ශාසනේ ශ්‍රාවකයෝ බුදුන් වහන්සේ තමයි මේ මේ අපි ශ්‍රාවකයෝ වෙනවා මේ ධර්මයේ මොකද අපි උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ඒ සූත්‍රව හරහා තමයි අපි මේ ධර්මයට පන්නරේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නේ තථාගත තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඉතින් ඒ අපේ ගෞතම බුද්ධ ශාසනය අඳුන ගන්න ඕනේ. අපි හිස වන්දනා කරන්න ඕනේ, নমස්කාර කරන්න ඕනේ. සාදු කියලා. ඉතින් මේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒ මගපරලාභී උතුමාණන් ගොඩේ අපිට එහෙම කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි මේ මාර්ගය තුළ බලමින් යනකොට අපි මේ තනින් මිදුණා නම් එච්චරයිනේ. අපේ ලෝභ දේශ මොහ ගින්න මිදුණා නම් එච්චරයිනේ. අපේ ඇලෙන ගැටෙන සිතේ එතනින් අපි ගින්නෙන් මිදලා දුකෙන් මිදලා නම් ඉන්නේ එච්චරයිනේ වැඩගත්. වෙන නම් මේවා වැඩක් නැහැනේ. සම්මුති ප්‍රඥාප්තිය නම් පස්සේ ගිහිලා වැඩක් නැහැනේ. අපි මේ අපි මේ අපි මේ සත්‍ය දකිනවා. අපි මේ ධර්මය දකිනවා. අපි යම් කිසි සුවයක් විඳිනවා. අපි එහෙම කියමු. මේකේ එක්තරා මේ මේ මේවා මිදීගෙන යනකොට ඇත්තටම සුවයක් දැනෙනවා. ඒ සුවය සියලු ගිනි වලින් ඇලෙන ගැටෙනව නැති වෙනකොට මුකුත් එයාට නැහැ. එයා හොයන්නෙත් නැහැ. එයා තියාගන්නෙත් නැහැ. එහෙම බාහිරින් එයා එයාට පළකුත් නැහැ. ඉතේ තන හරි සරලයි. හරි සුන්දරයි. එතන ලෞතර සුවයක් තියෙන්නේ. ඒක සදාකාලික සුවයක් තියෙන්නේ. ඒක මේ බාහිර බඩු මුට්ටු කතන්දර නෑ. ඒකේ මුකුත් එයාට ඊට පස්සේ මැරුණත් එකයි. ඒ කියන්නේ මේ ශරීර මිනිසු පණවන මරණෙත් තියෙන. එහෙම දෙයක්වත් නෑනේ. එයාට ඒ සිත විතරයිනේ සිත දකිනවා ඒ සිත ඇතුළෙම ඒ ෂණය එතනමයි භවයේ එතනමයි භව නිරෝධේ. එතනමයි එයා බෞද්ධ වෙන්නේ. එතනමයි බුද්ධක්ෂණය වෙන්නේ. දැන් මේ දෙයක් අට ගත්තොත් එතන භවේ. එහෙම වුණොත් එතන ඒ දෙයක් තියෙනවා එතන එහෙම වුණොත් එයා ඇලෙනවා ගැටෙනවා. කෙලෙස් හට ගන්නවා. නමුත් දැන් එතනම එතනම භවයේ නිරෝධයට එනවා. එතන දත්බුරුසෝ දත්බුරුසෝ එතනම නිරෝධ වෙනවා. එතනම ඊට පස්සේ එයා අඳුම ගන්නකොටත් ඒ පාට එතනම නිරෝධ. එයා කැම ගන්න ගියාමත් එතනම ඒක නිරෝධයි. භවේ. ඒ භවේ මේ ෂණේම හටගෙන ෂණේම නැති වෙනවා. මුළු ලෝකෙම මේ දැන් හටගෙන නැති වෙනවා. මේ දැන් ඒ ක්ෂණිකව සිත සකස් වෙනව නැති වෙන. ඒ සිත පමණයි. හට ගන්නව නැති වෙන. සිතක්වත් පණවන්න බෑ. ඒතර භවයක්වත් මෙතන ඒ ෂණයම අටගෙන නැතිනොත් ඒ ෂණයම සිත සිත ඒ සිත පමණයි. එතනයි මරණය උපතයි දෙකම. එතකොට එතනම සිත හටගත්තා. ඉපදුනා සිත එතනම දැකලා නැති වුණා මම. එතකොට එතන මරණෙකුයි ඉපතයි දෙකම එතරම් නැති වෙනවා සත්‍ය දකිනකොට. මොකද භවයක් හම්බ වෙන්නේ. දෙයක් හම්බ වෙන්නේ. එතකොට භවය හම්බ වෙන භවය ඇතුලේ තමයි භවයක් තිබ්බොත් තමයි එතන පුටුව කියන භවයක් තිබුණේ જાතියක් තිබ්බේ. ස්කන්ධානපාති බව ආතනය ප්‍රලප අයං උච්ච ජාතින්. ඒතොර ජාතියක් හටගෙන ස්කන්ධයක් හටගෙන ඒකෙන් දෙයක් හට ගන්නත් එක. ඒතොර දෙයක් නැති වෙනකොට ඒක ඒ හටගත් ස්කන්ධයේ බාහිර දෙයක්ට යන්නේ නැත්නම් බාහිරින් නෙමෙයි න ะ. අතුලාන්තේ එන එකත් පෙරමතකෙන් ඒකත් පුස්සක් වෙනවනම් හිස් වෙනවනම් මායාව අවබෝධ වෙනවා. ඒතකොට බාහිරින් ඒ භවය සකස් වෙන්නේ පුටුව හම්බ වෙන්නේ. පුටුව කියන භවයෙන් මිදෙනවා එතනම. භව නිරෝධයට එනවා. එතකොට එතනම උපත මරණය එතනම නැති වෙනවා. එතකොට එයා එතන එතන විතරයි මරණයක් දකි වෙන මරණයක් කතාවක් කොහෙවත් දකින්නේ ඇයි හැම මොහොතෙම ඔච්චරයි වෙන්නේ වෙන දෙයක් නැහැ. එච්චරයි මුසේරම කතාව ඔච්චරයි. අපි ඔක ඉතින් පුංචි කාලේ ඉඳන් ඒ ප්‍රභාස්වර පුංචි දරුවාගේ ඉඳන් කතාව කියාගෙන ආවා. දැන් මේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම ටික ඔච්චරමයි තියෙන්නේ. එතනම භවය ඉවරයි. එතනම බව වෙන නැතක් එතනම මරණය. උපත එක්කම එතනමයි. මරණයක් පණවන්න බෑ මේ කතාවේ. මරණයක් නැහැ. එතකොට මොකක්ද යාට හම් වෙන්නේ? මරණ දවසක කතාවක් නැහැ. ඒම එකම සිතක් තියෙන්නෙත් නැහැ. මේ දැන් සිත එච්චරයි. මේ දැන් සිත එච්චරයි. මේ දැන් අටගත්ත නැති වුණා සිත එච්චරයි. මොහොතක් නැහැ. මේ දැන් ශුන්්‍යතාවය තුල ඉන්නේ. ඒකයි මේ ශුන්්‍යත චේතෝ විමුක්තිය කියන්නේ. ඒ ශුන්්‍යතාවය තුළ ඉන්නේ. ඒ ශුන්්‍යතාවය කියන්නේ ඒක ඒක ඔබටම අත්විඳින්න ලැබෙන්න ඕනි. ඒ සිත ශුන්‍ය වෙනවා. එතන එතන දැන් මෙතන මුකුත් නැහැ. එතන මුකුත්ම කතාවක් නැහැ. ආයි මේක මරණයක් කතාවක් මොකක්වත් මරණයක් හම්බ වෙන්නෙම නැහැ. කාලයක් හම්බ වෙන්නේ නැහැ. මරණයක් හම්බ වෙන්නේ නැහැ. එතන උපතක් හම්බ වෙන්නේ නැහැ. විපතක් හම්බ වෙන්නේ නැහැ. මුකුත් නැහැ. මේ දැන් මේ දැන් සිත දැතිරණ තියෙනවා. ඒතර ශුන්‍ය වෙනවා. දැන් එයා ශුන්්‍යතාවය තුල ඉන්නේ. ඒ තුල හැබැයි කෙලෙස් යාන්තම් අර තිබ්බොත් ඒක ඥානෙට අසු වෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති වුණාම තමයි එයා නියමම රහත්ත්වය ප්‍රකාශ කරන්නේ. රහ නැහැ කියලා. හැබැයි ඒ ශුන්්‍යතාවය ඇතුළෙම. ඒ ශුන්්‍යතාවයේ ඉන්න නිසා තමයි සුද්ධාවාසය උපදින්නේ. ඇයි ලෝතර සුවේ විඳින්නේ. දැන් බාහිර කිසි කතාවක් නැති එක්කලා ලෝසුරතේ ඉන්නේ. මැරිලා නෙමෙයි. ඒ මොහොතේම අවබෝධ ඥාණයෙන් ඉන්නේ. එයාට දැන් ওই ගෙවල් තිබ්බත් එකයි නැතත් එකයි ළමයි හිටියත් එකයි නැතත් එකයි ගෑනු කතා අරමේ මොනවත් නැහැ. වාහි හල්ලි තිබ්බත් එකයි මොකක්වත් ඕනේ නැහැ. ඕනේ හිස් පාරේ ඔය ඇවිදගෙන යතයි. ඒකයි මෙතන ගිහියෙක් කොහොමද ශාසනයක් නැතුව රැකෙන්නේ. ඒකයි මෙතන ශාසනයේ වැදගත්කම. ඒකයි සබ්බ දුක්ඛ නිස්සරණ. ඉමා කාසාවත් ගහෙත්තා. පබ්බජ්ජාය අනුකම්පං උපාදාය ස්වාමීනි. ඒකයි මේ කියන්නේ. මට දෙන්න ස්වාමීනි සබ්බ දුක් සියලු දුකෙන් මිදීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාරණ සියලු දුකෙන් මිදීම සඳහා නිස්සාරණය සඳහා මං කාසාවත් ගල ඔය කසාවට මට දෙන්න ස්වාමීනි. පබ්බජ්ජය පැවිද්ද අවශ්‍යයි ස්වාමීනි. ඉතින් මේ මේ මේ මේ මේ මේ පැවිද්ද ඉල්ලන වචන ටික බැලුවාම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් දැකීම සඳහා ඉමං කාසාවත් ගහෙත්වා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය පබ්බච්ච මෙතන ඒකනේ කියන්නේ ඉමං කාසාවත් ගහෙත්වා පබ්බච්ච අනුකම්පද්දා අනුකම්පා උපාදාය අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි කියලා අන්තිමටම කියන්නේ එතකොට මේ ඇයි මෙච්චර බගෑපත්‍ර අනුකම්පා කරන්න ස්වාමී මට ඒ කියන්නේ මේ මේ සිව්පස්සේ නැතුව මේ සාතන් වහන්සේ රැකෙන්නේ ඒ අනුකම්පාව නැති වුණොත් ඒ ශාසනය නැති වුණොත් ඒ රහතන් වහන්සේ කොහොමද ගිහියෙක් විදිහට රැකෙන්නේ? ඒක වෙන්නේ එයා හම්බ කරයිද? එයා රස්සා කරයිද? එයා මොන හරි බඩු මුට්ටු පස්සේ දුවයිද? ලෙඩක් වුණොත් ඔහු බෙහෙත් පස්සේ දුවයිද? ඔය මුකුත් වෙන්නේ නැහැ ශරීර කූඩු අත්හැරලා දාලා කොයි හරි ගලපල්ලකින් එහාට ඔහෙ අවසාන වෙලාවයි සතකාවත යාවේ කාලය ඒක එච්චරයි මේක හරි පුදුම හිතේ ඔබට කිව්වොත් මේක වෙනට ඇත්තයි විඥානයේ සකස් වෙන්නේ නැති තැන විඥානයේ අනිදස්සන වෙන තැන බාහිරට පතිත නොවන තැන ඒ කතාව ශාසනයේ වටිනාකම් පෙන්වනවා ඇතර මේ ශාසනය ඕනි. උපාධියක් ගන්නවා, ඩිග්‍රියක් ගන්නවා, ත්‍රස්සාවක් හොයන්නවා. ඇත්තටම කිව්වොත් ඔය මොකකටවත් නෙමෙයි. මේ ශාසනය ඕනි. මේ සසර දුකෙන් මිදීම සඳහා. මේ පරම සත්‍ය ඔබටත් අවබෝධ වේවා. ප්‍රතිපදාව ඇත්තටම ඔබ ප්‍රතිපදාවට හිත දෙලා ප්‍රතිපදාව කටයුතු කරන්න. ධර්මය අවබෝධ නම් දර්ශනය ඔබට පිරිසිදු නම් සත්‍ය ඥානය ඔබට අවබෝධ වෙනවා. ප්‍රතිපදාවට හිත තියන්න. සියරම අත්හැරලා දාන්න. ප්‍රතිපදාවට හිත තියන්න. ඔබ ලෝතර සුවයටපත් වෙයි. ඒ ලෝතර සුවය තුළ මහා සුවයක් තියෙනවා. ඒ ලෝතර සුවයට ඔබ මිසර කුඩුව පොළට පස් වුණත් ඒ ලෝතර සුවය තුළ ඔබ රැඳුනොත් සුද්ධාවාස වල හරිදී. නමුත් මේ ලෝතර සුවයටත් ඇලෙන්න එපා කියන එක බුදුන් වහන්සේ නැවත නැවත පැහැදිලි කරනවා. ඒක නිසා තමයි මෙතන අවසානයේ තියෙන්නේ දාලා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන එක. ඉතින් මේ මේ යන්තම් හරේ තණ්හා මාන දිට්ටි තියෙනවා කියලා උතුරු සුවයටත් ඇලෙනවා කියන එක. ඒත් කෙලෙස් ආශ්‍රව චුට්ටක් කර තියෙනවනම් ඒ ලෝතුරු සුවයටත් ඇවිලා ඉන්නේ. ඒ ලෝතුරු සුවේ මිදෙන්න ගොඩක් අයට අමාරුයි. ඒක නිසා එතන හිර වෙනවා. එතකොට නිවන් මාර්ග වැයෙනවා. හැබැයි අර දැඩිවම ඒකටම අත්හැරීමෙන්ම ආපු කෙනා ලෝතර සුරත් අත්හැරලා දාලා. එයා ඒක තේරුම් අරගෙන මේ කතා ස්වභාවය කියලා. අසුදි චුට්ටක් තිබුණත් මානෙනි ගඳයි කියව එකට යට අවබෝධ වෙලා මේ ධර්මය හුඟා අවබෝධුන් කෙනෙක් කොහොමත් නිවනින්ම සැනසීම ලබන්නේ. ඒ නිවනින්ම සැනසීම ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හිත අපි දකින්න ඕනි බව අනේනෝ ඊට පස්සේ ඔබ පරිත්‍ය විඥාන ඥානෙ මේ මේ මේ සේරමත් එක්කම එනවා ආසවක්ඛ්‍යා ඥානෙ ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මෙතන ඊටාම සියුම් කාරණා බොහෝ අය මේ ගැන කතා කරන්නේ නමුත් ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මේකේ තියෙන රහස මේ මේ මේ තමන් රහත් භාවයේ අරපත් උනා කියන එක සසර දුකින් මිදුණ කත කරණි සියල්ල ඉවරයි කියන්න පුළුවන් වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයම තමයි අට අවබෝධ වෙනවා දැන් මුකුත්ම සකස් වෙන්නේ නැහැ කියන පොඩ්ඩක්වත් එයාට කියන්නේ යන්තම්වත් නුරුසන ගතියක්වත් එන්නේ නැහැ යන්තම්වත් මාන්න ගතියක් එන්නේ නැහැ දැන් මම දැන් මම මේකෙ මිදෙනවා යාට මෙතනදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා දැන් ඔය සකදාගාමි පැත්තට එනකොට එතනින් අනාගාමි පැත්තට යනකොට දැන් මෙතන කාමරාග පටික ගැටෙන දැන් මේ ඇලෙන ගැටෙන සිත මිදෙන තැනට එනවනේ. දැන් මෙතනදී මෙයා පරයන්කෙට ඉන්නත් කැමතියි. මෙන්න මෙතන තමයි අර සබ්බස සූත්‍රයේ අන්තිමට